හොඳයි එහෙනම් මේ වෙන සෝපරිම යද්දත් මනුතින්නික සූත්‍රය ආශ්‍රයෙන් කරුණු ධර්ම දේශනාව පිළිපැතින් අදහස් ලබන්නේ. මෙතනින් අහලා ඒක ජීවිතයට එකතු කරගෙන ඒන් ප්‍රයෝජන ගන්නට බලවන්නට ඕන. අපි කොච්චර ධර්මය ඇහුවත් නැදන්නේ ඒක ජීවිතයේ අත්දැකේ නැත්නම් ධර්මයක් ඇසීමෙන් ලැබෙන්නේ ධර්මයේ ඇසීමේ කුසල ශක්තිය තමයි. එහෙම නෙවෙයි ධර්මයේ තමයි ජීවිතයට එකතු කරගෙන ඒකෙන් අත්දැකීමක් ලැබුවොත් ඒක තමයි ධර්මයෙන් ගනු ලබන ඉගෙනම ප්‍රයෝජනය වන්නේ. එසේ කළ යුතුයි අප හැම දෙනා විසින්. එතකොට මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ මධ්‍යම නිකාය ටිකක් දීර්ඝ සූත්‍රයක්. මේ සූත්‍රයේ සරල සිංහල අදහස අපි පළමුවෙන් කියලා ඊට පස්සේ ඒක විතර වශයෙන් තේමටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ හමුවට දවසක් දණ්ඩපාණී කියලා බ්‍රාහ්මණයෙක් පැමිණියා. මේ දණ්ඩපාණී කියන්නේ නම ඔහුට හැදිලා තියෙන්නේ. ඔහු නිතරම සැරයටියක් දැන් මේ මේ සත්‍තරණින් හදපු සැරයටියක් වාගේ එකක් ආඩම්බරකමට අරන්ගේ තැනෙත්තෙක්. ඒක නිසා තමයි ඒ දණ්ඩ කියන්නේ දණ්ඩ සැරයටිය කියන අදහස වගේ එකක්. ඒ ගීයක් වාගේ එකක් කියන එක එයක් අරගෙන ගිය නිසායි දන්න පාන්නේ කියන. මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිසිම ගරු සැලකිල්ලක් නැතුව ඒ දන්නේ ගෙනියපු ඒ දීය මත හිටගෙන වාඩි වෙලා ප්‍රශ්නයක් අහනවා කින්වාදී සමන තිමක්ඛායාති කියලා. ශ්‍රමණය ඔබ මොන අදහස් දරන පුද්ගලයෙක්ද මොනවද ඔබ කියන්නේ? ඔබේ දෘෂ්ටිය මොකක්ද කියන එකයි අදහස් කරන්නේ කියන්නේ. තුන්වාදී සමන කෙමක්කාරය. මෙතන කිසිම ගරු සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඒ ප්‍රශ්නය ඒ ආකාරයෙන් විමසුව නිසා බුදුරජාණන් වහන්සේ ඔහුට දුන්න පිළිතුර කිසි කෙනෙකුට තේරුම් ගන්නට බැරි. ඔහුට තියා සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාටවත් තේරුම් ගන්නට නොහැකි වන ආකාරයේ පිළිතුරක් දුන්නා. ඒදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රාඥණයේ දෙවියන් සහිත ධර්මයන් සහිත මාර්ගයන් සහිත මේ ලෝකයේ කිසිම සත්‍යයක් කෙරේ එක වාද විවාද වලට පැටලෙන්නේ නැතුව ඒ වගේම මේ භව භවයේ වේත තන්නන් මේ මුළු භවයේම කෙරේ කිසිම ඇසි ආශාවක් නැතුව චින්න කොච්චන් මේ සියලුම සැක දුරු කරලා සිතන කෙනෙකුට තන් සංඥා නාන්සෙන්දී එවැනි කෙනෙකුට සංඥා එන්නේ නැහැ ඒවන්නාදී කෝවන්නවසෝ යමක්ඛායති මේකයි මගේ දෘෂ්ටිය මෙහෙම තමයි මම කියන්නේ. මෙහෙම කිව්වට පස්සේ දණ්ඩපාණි කියන බාක්මනට කිසිවක් තේරුන්නේ ඒ දණ්ඩවත් අරගෙන ඒ දණ්ඩත් අරගෙන බොහොම හිත කලකිරවගෙන යන්නට ගියා. මේදී මේ කතාව බුදුජාණන් වහන්සේ පස්ව භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා මෙන්න මේ විදිහට ධම්මපාණී කියන බ්‍රාහ්මණය ආවා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා මේ ප්‍රශ්නෙට මම මේ විදිහට පිළිතුරක් දුන්නා මේකේ ඒක අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා කන්නේ දුන්න පිළිතුර මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේගෙන් විමසා හිටියා අනිබුත ඥානවහන්සේ මේක අපිට ටිකක් විස්තර වශයෙන් කියලා දෙන්නට කියලා. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට කියපු පාඩේ විස්තර කරන්නේ යම් කිසි කරුණක් අරමුණු කරගෙන යම් කිසි කෙනෙකුගේ සිත තුළ තත්ත්ව නිදානම් වික්‍රේ පුරිසෝ යම් කිසි කරුණක් අරගෙන යම් කිසි කෙනෙක් විශේෂිත තුළ පపంచ සංඥා සංඛා සමුදාචරන්ති ප්‍රමාදයට හැම ලබන සංඥාවන් ගලනවා නම් නැති වෙනවා නම් ඒ ඉස්සන හැලෙන්නේ නැත්නම් මේක බැඳී සිටින්නේ නැත්නම් ඒකම වෙනවා රාගානුසය කෙලවර ඒකමයි ද්වේෂානුසය කෙලවර ඒකමයි මානානුසය කෙලවර මේ විදිහට කියනවා ඒසේවන්තෝ රාගානුසය ඒසේවන්තෝ මානානුසය ආදී වශයෙන් අනුසය ධර්ම හතම කියලා ඊට පස්සේ කියනවා ඒසෝවන්තෝ ඒකමයි දණ්ඩ දාන සත්තාදාන කලා විග්‍රහ විවාද තොන්තොන් කේසනිම සවාද අනේක පාපක කුසල ධම්මාති මේ විවිධාකාර වාද විවාද අකුසල විතක් මේ ඔක්කොම එතනින් කෙලවර වෙනවා භික්ෂුන් වහන්සේලාට මේ කියපු කතාවක් තේරුන්නේ ඊට පස්සේ එතන හිටපු භික්ෂුන් වහන්සේලා මම හිතන්නේ විතන් උසස් මාර්ගඵලව පයනවන්නට පුළුවන් නැත්නම් හොඳට තේරෙන්නට ඕන එසේවත් තේරුන්නේ නැහැ තේරුන්නේ නැති නිසා මේ අය ගියා බුදුහාමුදුරන්ගෙන් විමසන්නට මහා කච්චාන ස්වාමීන් වහන්සේ නමකට මහා කච්චාන් හම්මන් ස්වාමීන් වහන්සේ ළඟදී මේ පොත සැලකලා මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළා කියන ඒ පාඩේ ඒ විදිහටම කියනවා. ඒදී ඉල්ලා සිටියා මේක අපිට විස්තර වශයෙන් කියලා දෙන්නට කියලා. ඒදී කියපු කාරණාව තමයි මේ ධර්ම කාරණා වශයෙන් පොත්වල මහා ඉහළින් දක්වා තිබෙන්නේ. එහිදී මහා කච්චාන් ස්වාමීන් වහන්සේ දක්වනවා සක්කුංච රූපේට පරිච්ඡ උපජ්ජක් විඥානං තින්නම් සංගති චක්කුම් පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති සංජාන සංජානාති තං පපංචේති යම් පපඤ්ඤය යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති සතෝ නිදානං පුරිසෝ පපංච සංඥා සමුදා සංකා සමුදා චරන්ති යතේත අනාගත පච්චුප්පන්නේසු චක්කවිඤ්ඤේසු රූපේසු ඔය ඇහ පිළිබඳව කතාව කියනවා වගේම කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයතම කියනවා. මේ දී කියන එකේ සරල අදහස් මෙන්න මේකයි. ඇහැට රූපයක් පෙනුනාට පස්ව චක්කවිඤ්ඤානසිත පහළ වෙනවා. මේ චක්කවිඤ්ඤානසිත ඇහැ සහ රූපය කියන කොටස් තුන එකතු වුණාට පස්සේ අපි ඒකට පස්සේ කියලා කියනවා. මේ පස්සේ නිසා වේදන වේදනාව නිසා සංඥා ඇති කර දෙනවා. මේ සංඥා ඇති වුණාට පස්සේ ඒක පිළිබඳ විතක්ක ඇති කර ගන්නවා සිතුවිලි. මේ සිතක් විතක් ඇති වෙනකොට ඒක ඒක සම්පංච සංඥා සංකා සංසාරයේ ප්‍රමාදයට හෙළ ලබන සංඥාවන් ගලන්නට පටන් ගන්නවා අන්න ඒ විට මේ අතීත අනාගත වර්තමාන මේ කියන කාලත්‍රයේ තමයත් රූපයන් පිළිබඳ ඇහැට පෙනෙන රූපයන් පිළිබඳව ප්‍රපංච ප්‍රමාදයට හෙළ ලබන සංඥා සංකා සංඥා කොටස් බලනවා කියලා ප්‍රකාශ කරනවා. මේ කයල්ලම ඊළඟට කනටත් කියනවා, නාසයටත් කියනවා, දිවටත් කියනවා, රසය. ඒ වගේම මුළු කයට මනසට කියන ඉන්ද්‍රිය හයතම. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයතම ඒ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. කනට ශබ්දය වුණාට පස්සේ, කන නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ මේ ආදී වශයෙන්. ඒකට මේක තමයි මේ සූත්‍රයේ සරල අදහස. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු අර භික්ෂු පිරිස ගියා ගිහිල්ලා මෙන්න මෙහෙම මහා කච්චායන හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා අපි මේක විමසුවාට පස්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඔබලා මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවත් මමත් ඔය විදිහටම තමයි ඕකට පිළිතුරු දෙන්නේ කියලා. ඉතින් දෙහිටපු ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ මෙහි අර්ථය අපි විමසනකොට විමසනකොට මේක හරියට මීපැණි වාගේ ඊටම රසවත් කියලා. එහෙමනම් ආනන්ද මේකට මදු පින්දික කියන නම සබන්න මදු කියන්නේ මේ පින්දික කියන්නේ ගුලිය වගේ අදහසක්. මේ පැණි ගුලියක් වගේ සූත්‍රයක් අදහස් තියෙනවා. ඒ අදහසක් ඒකේ තියෙනවා. මේ පැණි වගේ රසවත්. ඒක නිසා මදු පින්දික කියන සූත්‍රයේ නම සබන්න තේ කියලා එදා බුදුරජාණන් වහන්සේ විසින්මයි ඕ නම ඒ සූත්‍රයට කියන්නට කියන ප්‍රකාශ කරනවා. මේක තමයි මේ සූත්‍රයේ තියෙන සම්පූර්ණම සූත්‍රයේ තියෙන සරල අදහස. එතකොට මේ අර දන්නපාණි යව ප්‍රශ්නය කින්වාදී සමන කිමක් කායති මොනවද උඹ කියන්නේ මොන අදහසක්ද දරන්නේ ඒකේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ සංඥානානුසන්ති කෙනෙක්ගේ සිත තුළ සංඥාවන් ගලන්නේ. සංඥා කියන්නේ අපි රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, කායයට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මනසෙන් විවිධ දේවල් හඳුනා ගන්නවා. ඇයට අපි උදාහරණයක් වශයෙන් ගත්තත් රූපයක් දැක්කම මේ කාන්තාවක්, මේ පිරිමියෙක්, ළමයෙක්, මෙයා ලස්සනයි, කැතයි, කළුයි, සුදුයි, රසයි, මේක විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවානේ. ඇයට පේන සෞන්දර්ය, රූප, කනට ඇහෙන ශබ්ද ආදී ඕනෑම දෙයක් ක්‍රියාවක් අපි හඳුනා ගන්නවා. මානසින් මේ හඳුනා ගැනීම සිදු කරන ලබන්නේ මේවට අපි කියනවා සංඥා කියලා. මේ සංඥා කිසිවක් ගලන්නේ නැහැ. කවර කෙනෙකුටද ගලන්නේ නැත්තේ? මේ බහා භවයේ වේතතන්නම් භවයේ රැඳී සිටීමේ අපේක්ෂාව සම්පූර්ණ නැති කර කෙනෙකුට චින්න කුක්කුච්ඡන් සම්පූර්ණ සැකයන් දුරු කළ කෙනෙකුට මේ தත්ත්වය ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේ කෙනෙකුගේ විමුක්ත සිත දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන අරමුණු වන්නේ මේ ලෝක සංඛ්‍යා සංසාරයෙන් එතර කරවීමට රහත් කරවීම සඳහා ඊට පස්සේ බුදු කරවන්නටවත් බුදු කරවන්නටවත් මේ බුදු ඥානන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඉතින් ප්‍රාර්ථනා කරනකොට ඒ තත්ත්ව ලබන්නට පුළුවන් රහත් කරවීම සඳහායි කරන්නේ. ඉතින් මේ රහත් මාර්ගසිත නෙමෙයි මේ රහත් ඵලසිතත් නෙමෙයි මේ කතා කරන්නේ රහත් වුණාට පසු රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ පවත්නා වූ හැම විටම පවත්නා වූ සිතේ ස්වરૂපය මේ කතා කරන්නේ. මේ සඳහා තමයි මම ධර්ම දේශනා කරන්නේ මේක තමයි මගේ අදහස මේක තමයි මගේ දෘෂ්ටිය. ඒක හරියට නිවැරදිම කතාවක් බුදුරජාණන් වහන්සේගේ ඒ දෘෂ්ටියකම තමයි. එතකොට භවා භවයේ වේතතන්නම් භවයන්ගේ රැඳී සිටීම සම්පූර්ණයෙන්ම නැති කළ තැනෙත්තේ. ඒ වගේම මේ සැකයන් සම්පූර්ණ නැති කළ තැනෙත්තේ කියලා කියන්නේ රහත් වූ කෙනෙකුට. අපි කෙනෙකුගේ සිත තුළ සංඥාවන් ගලන්නේ සිතවිලි යම් ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපය පිළිබඳ විවිධ සංඥා ඇතිවන්නේ විවිධ සිතවිලි ඇතිවන්නේ රහත් ලෝ කෙනෙකුගේ සිත තුළයි. රහත් වූ කෙනෙකුගේ සිත තුළ අවිජ්ජා නිරෝධහ සංඛාර නිරෝධෝ කියලා ප්‍රකාශ කරලා තියෙන පරිදි අවිජ්ජාව නිරුද්ධ කරලා තියෙනවා එවකින් එවැනි කෙනෙකුගේ සිත තුළ નિરાයාසයෙන් සිතවිලි ගලා යාමක් කොහෙත්ම සිදුවන්නේ කනට ශබ්ද ඇහුවත් කිසිම සිතවිල්ලක් ගලන්නේ නැහැ ඒ ශබ්ද ඇසීම මාත්‍රෙන් නතර වෙනවා දකන මොකද රූපය දැකීම මාත්‍රෙන් නතර වෙනවා. ඒ දැක්කපු රූපය ගැහැණියක්ද, පිරිමියක්ද, ලස්සනය, හොඳය, උසය, මහතය ආදී විවිධ කවරාකාරයකින්වත් සංඥා සහ සිතිවිලි ගැලීමක් નિરાයාසයෙන් සිදුවන්නේ රහත් කෙනෙකුගේ සිත තුළ. ඒ කනටත් එහෙමයි. පොන සද්දයක් ඇහුණත් ඇහිම් මාත්‍රෙන් නවතිනවා. ඒ පිළිබඳ සිතිවිලි නෑ. නාසයටත් එහෙමයි. ගඳ සුවඳ ආවට ඒ පිළිබඳ හොඳක්, නරකක්, ඇලීමක්, බැඳීමක්, ගැටීමක් මොකක්වත් නෑ. දැනීම මාත්‍රෙන් නවතිනවා. ඉන්ද්‍රිය හයතම මේ දැනීම මාත්‍රෙන් නතර එතර වෙන තත්ත්වයක් තමයි රහතන් වහන්සේගේ සිත තුළ පවතින්නේ. ඒක නිසා රහතන් වහන්සේ කෙනෙකුට කියනවා තලංග උපේක්ඛාවෙන් සමන්නාගතෝ කෙනෙක් කියලා. අංග 6කින් සමන්නාගතෝ උපේක්ෂාවෙන් යුත තැනැත්තා කියන එක. ඇහැට රූප දැකුණාන් පස්සේ ඇති වෙන උපේක්ෂාව එතන කිසිම ඇලීමක් නැහැ, බැඳීමක් නැහැ, සංඥාවක් නැහැ, විතක්ක නැහැ. සංස්කාර ගැලීමක් නැහැ. ඒක නිසා තමයි නිකම්ම හුදු උපේක්ෂා ධර්මයක් පමණයි තියෙන්නේ. කනටත් එහෙමයි, නාසයටත් එහෙමයි, දිව ශරීරයේ මනස කියන සිසිලෙන් දැනලත් එහෙමයි. මේ අංග හයකින් යුතු උපේක්ෂාවට අපි කියනවා සලනන්ද උපේක්ඛාව කියලා. මේ වචන ච කියන්නේ හය, අංග කියන්නේ කොටස්, උපේක්ඛා කියන්නේ උපේක්ෂාව මඳහත් භාවය. මේ වචන තුනම එකතු කරලා සලංග උපේක්ඛා කියන වචනේ කියනවා. එතකොට ඒ තලංග උපේක්ෂා தත්ත්වය තමයි මේ කතා කරන්නේ නැත්නම් රහතන් වහන්සේ කෙනෙකුගේ විමුක්ත සිත කියන තැන. අකුප්පා මේ චේතෝ විමුක්තිය කියලා හැම කියන ස්ථානය තමයි ඒක කතා කරන්නේ. එතකොට මේක තේරුම් ගන්න නිසා වික්ෂුන් වහන්සේලාගෙන් ගිහිල්ලා විමස වික්ෂුන් වහන්සේලාට මේක බව ප්‍රකාශ කළාට පස්සේ උන් වික්ෂුන් වහන්සේලාට දුන්න පිළිතුර මොකද්ද? යම් කිසි කෙනෙකුගේ සිත තුළ මේ ප්‍රපංචය සංඛා සමුදා ප්‍රපංචයට හෙළුන ලබන සංඥා සංඛා සමුදා චරන්ති සංඥා කොටස් ගලන ප්‍රපංච කියන්නේ ප්‍රමාදයට හෙළනවා සංසාරයේ දිග්ගස්ස දිග්ගස්ස සසර දිගින් දිගට යන්නට හේතු කාරණ වන කාර්කමන ධර්ම වලට කියන ප්‍රපංච ධර්මය කියලා පොත්වල දක්වා තිබෙනවා මේ ප්‍රපංච ධර්ම කරුණු තුනක් ඒක තමයි තණ්හාව, ditthිය, සාමාන්‍ය කියන කරුණු තුන. මේ තණ්හාව කෙනෙකුගේ සිත තුළ ඇති වෙනවා නම් ඔහු සංසාරේ ප්‍රමාදයටපත් වෙනවා. ditthිය ඇති වෙනවා නම් වැරදි දෘෂ්ටි අදහස් ඒව ඔක්කොම ප්‍රපංච ධර්ම. ඒ වගේම මානය ඇති වෙනවා නම් ඒකත් සංසාරේ දිග්ගැස්සීමට හේතු වෙන ප්‍රපංච ධර්මයන් මේ අංග තුන තමයි පොත්වල දක්වා තිබෙන ප්‍රපංච ධර්ම වශයෙන්. නමුත් ප්‍රපංච ධර්ම කියන්නේ ඕක නෙවෙයි ප්‍රායෝගික වශයෙන් බලනකොට කෙනෙකුගේ සිත තුළ සංඥාවන් ගස ගලලා ඉඳලා ඒ සංඥාව තුළින් යම්කිසි සිතුවිලි ගැලීමක් තිබෙනවා නම් අන්න ඒ ගැලෙන සිතුවිලි ධර්ම ශාස්ත්‍රයට අපි සංස්කාර කියන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන අර්ථයෙන් සංස්කාර කියන අන්න ඒ සංස්කාර ධර්ම ඔක්කොම ප්‍රපංච ධර්ම වශයෙන් ගණන් ගත යුතුවන්නේ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ අර දණ්ඩපාණිය ප්‍රශ්නෙට සංඥා නානසෙන් සංඥා ගලන්නේ කියලා ප්‍රකාශ කළේ. සංඥා ජනිතවන්නේ ඇතිවන්නේ. එතකොට යතෝ නිදහනම් වික්‍රේ පුරුෂෝ යම් කිසි කරුණක් නියන අරමුණු කරගෙන පුරුෂයෙකුගේ කප්පේගේ සිත තුළ පపంచ සංඥා සංඛා සමුදාචරන්ති මෙවැනි ප්‍රමාදයට හෙළ ලබන සංඥාවන් ගලනවා නම් ඒ ඒ ඒක ඒ සංයේ ප්‍රමාදයට හෙළ ලබන සංඥා පිළිබඳව ඇතිවන යම් අරමුණු තියෙනවා නම් ඒ අරමුණු ගැන නත්ති අභිනන්දිතබ්බං නත්ති අජ්ජෝ සාතබ්බං නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝ සාතබ්බං ඒවා හොඳයි හොඳයි කියලා ගන්නෑ ඒවා ගිලගෙන සිටින්නේ නෑ ඒවා ලස්සනයි ලස්සනයි කියලා මෙහිදී කියලා ආස්වාද කිරීමක් කරන්නේ නෑ අන්න එවැනි කෙනෙකුට ඒසේවන්තෝ රාගානුසය, ඒසේවන්තෝ පටිඝානුසය ආදී වශයෙන් කියනවා. එවැනි කෙනෙකුගේ මේ රාගයයි, ද්වේෂයයි, මානයයි ඊළඟව තියෙනවානේ අනුසය ධම්ම හත. ඒ අනුසය ධම්ම හතම නැති වෙ යනවා. ඒ වගේම සියලුම පාප කකුසල ධම්ම විතරක නැති වෙ යනවා. වාද විවාද සියල්ලම නැති වෙ යනවා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරේ. දැන් මෙහිදී ප්‍රශ්නේ පැන නගින්නේ මොන ධර්ම අරමුණු කරගෙනද කෙනෙකුගේ සිත තුළ ප්‍රමාදයට හෙළන ලබන ධර්ම ජනිතවන්නේ ප්‍රමාදයට හෙළන ලබන සංඥා කොටස් සංඥා සංඛා කියන්නේ සංඥා රහසක් එකතු වුණාම මේක සංඛා කියන වචනේ කතා කරන්නේ සංඥා ගොඩවල් කියමුකෝ අපි මේ සංඥා ගොඩවල් ගලන්නේ ජනිතවන්නේ මොන මොන අරමුණු අරමුණු කරගෙනද කියලා මේක ගැන ඒ අරමුණු පිළිබඳව කිසිම ඇලීමක් බැඳීමක් මොකක්වත් නැත්නම් ඒව හොඳයි කියලා ගැනීමක් ආදී වශයෙන් මොකක්වත් නැතුව ඒව සිටින් අත්හැරලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් එවැනි කෙනෙකුගේ සිත තුළ ඔය කියන කිසිම සංඥාවක් ගලන්නේ ඒක නිසා මේකම රාගයේ අනුසේ කෙලවර, දේශ අනුසේ කෙලවර ආදී සියලුම මනුෂ්‍යයන්ගේ කෙලවර බවට පත් වෙනවා. මෙහිදී කියන්නේ රහතන් වහන්සේගේ විමුක්ත සිතේ தත්ත්වය. වෙන කිසිවක් නෙවෙයි. එතකොට මේ ප්‍රමාදයට හැරෙන ධර්ම මොනවද කියලා කියනකොට මහා කච්චායන හාමුදුරුව ඉන්ද්‍රිය හයයි ප්‍රකාශ කරේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන. මම දකින ඇහින්නම් ඊට වඩා ටිකක් ගැඹුරින් යන තැනක් තියෙනවා. අපි ධර්මයේ දකිනකොට බුදුහාමුදුරුවන් ධර්මයේ ඉගෙන ගන්නකොට තේරුම් ගන්නට ඕන ඒ ඒ ධර්මයන් දේශනා කරලා තිබෙන්නේ ඒ ඒ ධර්ම අසන ලද මිනිසුන්ගේ නැත්නම් ඒ හාමුදුරන්ගේ පිරිසගේ මානසික මට්ටම් මත ඒ ඇයට ගැළපෙන ආකාරයට. එතකොට මේ භික්ෂු පිරිස අහපු භික්ෂු පිරිසට ගැළපෙන ආකාරයට එයාට තීරණ ආකාරයට ඒ සූත්‍රය ආකාරයෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. ඒකයි ඒකේ හේතුව. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මහා කච්චාන මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මොනවද? අර ප්‍රමාදයේ නිරන් ධර්ම කරුණු හයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒ අරමුණු අනුපිළිවෙලින් පිළිවෙලින් ඇති වුණාට හමු වුණාට පසුව පිළිවෙලින් චක් විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන ඒවා ඇති වෙනවා ඇහැට රූප වුණාම චක් විඥාන කන සෝතන ශබ්දන් වුණාම සෝත විඥාන ආදී ඒ විස්තර වශයෙන් කියපේක තමයි අපි මේ කෙටි කරලා එක වාක්‍යයෙන් ප්‍රකාශ කරන්නේ එතකොට මේවා ඔක්කොම ඒ හැම දිනාම ඒ කියන්නේ ඇහැ රූපයෙන් එකතු වුණාම චක් විඥානයත් එකතු වැටෙනවා චක්ක සම්පස්ස ආදී වශයෙන් කියන්නාසේ අර ඉන්ද්‍රියන් ධර්මණු හමු වුණාට පස්සේ ඒ විඥානය සමග එකට කතා කරනකොට ඒ පස්සේ කියලා කියනවා මේ පස්සේ ඇති වුණාට පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ එතන ඉතින් ලොකු වරදකුත් මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ දේශනාවල ටිකක් අඩුපාඩුකම් තියෙනවා මම දන්නේ ඇයි එහෙම අඩුපාඩුකම් තියෙන විදිහට මේ දේශනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා කෙසේ වෙතත් මේ චක්කුන්ට පච්ච රූපේ චොප්පජ චක්ඥානං තෙන්නං සංගතේ පස්සෝ කියන කතාව බුදුහාමුදුරුවෝ නිතර ප්‍රකාශ කරන කතාවක් ඒක සම්පූර්ණයෙන් ඉවරදී ඇහැයි රූපය ගැටුණා ගැටීම නිසා පස්සේ ඇතුණයි කියලා. ඉතින් මෙහිදී ඇහැයි රූපය ගැටීම නිසා චක් විඥානය ඇති වෙනවා කියලා පොතේ තිබ්බු පමණින්ම අපි ඒවා දැන් එකම හේතුව චක් විඥානය ඇතිවීමට ඇහැයි රූපයයි පමණක්මයි කියලා ගත යුතු නැහැ. කනයි ශබ්දය ඇතිවීම නිසාම සෝත විඥානය ඇති වෙනවා කියලා හිතන එක වැරදි. අපි හිතමුකෝ මෙතන නිින්දටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔහුට කන තියෙනවා, ශබ්දය තියෙනවා, කනේ ගිහිල්ලා ශබ්ද වදින. නමුත් ඔහුට ඒක ඇහෙන්නේ නැහැ නිකන් සෝත විඥානය පහළවන්නේ නැහැ. නැත්නම් අපි හිතමු ගැඹුරු කල්පනාවක් අපි වැටිලා ඉන්නවා ළඟින් ගිය කෙනෙක්වත් අපිට සමහරට පේන්නේ නැහැ. ඇහැ අරගෙන ඉන්නේ. ඇහැ චක්ක විඥානය තියෙනවා, මේ කියන්නේ ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්ක විඥානය ඒ පිළිබඳ ඇතිවලා සිතේ ගැනීමක් කිසිවක් පහළ පහළ වීමක් සිදුුන්නේ නැහැ. මොකද අර සිතේ ක්‍රියාකාරී භාවය නැති නිසා. දැන් තද නිින්දකට වැටලා ඉන්න කෙනෙක් ඉන්නවනම් ගඳ සුවඳ ආවට ගඳ සුවඳ ගිහිල්ලා නැහැ වැදුනට ඒව තේරෙන්නේ මధుරෝ එහෙම කනවා ගිහිලා කය තියෙනවා කය ගිහිලා ස්පර්ශ පොට්ටබ්බයන් ගිහිලා වදිනවා නමුත් කාය විඥානය මොකට තේරෙන්නේ නැහැ ඇති කාය විඥානය ඇති වුණොත් ඇති වෙච්ච බව දන්නේ ඇති වුණායි කියලා මෙයාට කිසිම දැනීමක් නැහැ ඒක නිසා මේ ඉන්ද්‍රියයි අරමුණයි පමණක්ම නෙවෙයි විඥාන ඇතිවීමට හේතු වන්නේ ඒක කියන්නේ දැන් මේ කතාව කලේ නමුත් අර ඒ දෙක නැත්තම් ඉන්ද්‍රියයි අරමුණයි නැත්තම් විඥාන පහළ වෙන්නේ ප්‍රධාන හේතු දෙක එකයි. ඒ හේතු දෙක තිබීච්ච නිසා තමයි එන්ජම් පහළවන්නේ. මම එදා ධර්ම දේශනා කරන මේ විදිහට නෙමෙයි මේවා ඉදිරිපත් වුණේ එදා කියපු කතාවක් දැන් නම් මතක් වුණා. <laughs> එදා මම කිව්වා මෙයාට මම අඳුරන හාමුදුර කෙනෙක් තරුණ හාමුදුර කෙනෙක් සියලුම ඉන්දියන් සර්ව සම්පූර්ණ හොඳින් හිටපු කෙනෙක් ආදිසි අනතුරකට බලමු වෙලා නැහේ ඔපරේෂන් එකක් කළා බස් එක යනකොට ඇක්සිඩන්ට් එකකට යොමු වෙලා ඊට පස්සේ ඔහුගේ කන් දෙකම ඇහිම සම්පූර්ණයෙන්ම නතර වුණා නැති ගියා කන හා සම්බන්ධව ඒ ස්නායු කැපිලා නැතිවීමක් සිදු වුණායි කියලා තමයි දොස්තර ප්‍රකාශ කරලා තියෙන්නේ කන තෝත ප්‍රසාදයේ 100%ක්ම හොඳින් තියෙනවා ඔහුට අහන්න පුළුවන් ශක්තිය හොඳටම ඕනකම සිතේ ක්‍රියාකාරීත්වය ඔක්කොම තියෙනවා. නමුත් එයාට අහන්නට බෑ සද්ද ඇහෙන්නේ. ඔය යුද්ධෙට එහෙම ගිහලා උඩ ඉඳලා වැටිච්ච මිනිස් ගැන මම අහලා තියෙනවා දන්නවා. ගඳ සුවඳ දැනෙන්නේ කිසිම දිවට කිසිම රසක් දැනෙන්නේ නැති පොඩ්ඩිලෝ ඉන්නවා. දිව තිබුණාට රස තිබුණාට දිවවා විඥානය ක්‍රියාත්මක වන්නේ. මේ ආදි වශයෙන් මේ විඥාන ඇතිවීමට එකම හේතුව නෙවෙයි ඉන්ද්‍රිය සහ අරමුණු දෙකේ එකතු වීම කියලා. නමුත් බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ චක්කුන් දෙපළ ලෝකයේ උපන් චක්ක විඥාන විඥාන සෝතංච පටිච්ච උප්පජ්ජති සෝතේච සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජ සෝත විඥානං ආදී වශයෙන් ඒ අරමු ඉන්ද්‍රයන් ඒ අරමුණු හමුනාට පස්සේ ඒ විඥාන පහළ වෙනවා ඒ නමින් හැඳින්වෙන විඥාන පහළ වෙනවා කියලා මේන් අදහස් කරන්නේ ඒ දෙකම තමයි එකම හේතුව කියලා නමුත් ඔක්කොම හේතු කිය කියන්නට ගියොත් මේ ධර්මයන් අවුල් වියුල් වෙන නිසා තමයි ප්‍රධාන හේතු දෙක බුදුහාමුදුරේ දෙසින් ප්‍රකාශ කළේ මේ තිදෙනාගේ එකතුවට ස්පර්ශය කියලා කියනවා. පස්ස චක්ක සම්පස්ස සෝත සම්පස්ස ආදී වශයෙන් කතා කරනවා. ඉතින් ඊට පස්සේ කියනවා පස්සපච්චය වේදනා. ඉතින් පටිච්ච සම්පදා ධර්මයන්ගේ මහානකොට මේ නිතම් පෙන් අහක් කතාව තමයි පස්සපච්චය වේදනා. ඒක නිසා එකපාරටම මේක මහා කචානාම් දෝ කියනවා පස්සපච්චය වේදනා. ඊට පස්සේ කියනවා වේ යම් වේදේටි සංසංජානාති. යම විඳිනවා නම් ඒක පිළිබඳ හඳුනා ගැනීමක් ඇති වෙනවා කියලා. එතකොට මේකත් මෙතෙන්දී නිවැරදි කතාවක් නෙවෙයි. විශේෂයෙන්ම ඇහැට පෙනෙන රූපාදී ධර්මයන් පිළිබඳව සෑම ඉන්ද්‍රියකට මේ කියන කතාව අදාළවන්නේ. ඇහැට පෙනෙන ඉන්ද්‍රියන් ගැන කතා කරනවා නම් ඇහැට පෙනෙන රූප අරගෙන පහළ වෙන ඒ චක්ක විඥානයක් ඇති වුණාට පසුව අපි මේ රූපය පිළිබඳ අපේ සිත තුළ ඇති වෙන සංඥාවට අනුව තමයි අපගේ ඒක හොඳයි ලස්සනයි මේදී ආදි වශයෙන් ගැනීම මත තමයි වේදනාව ජනිත වන්නේ. අපි නරකයි නරකයි කිව්වොත් නරක වේදනාවක් ඇති වෙනවා. හොඳයි හොඳයි ලස්සනයි ආදි වශයෙන් ගත්තොත් ලස්සනයි කියන හොඳ කියන වේදනාවක් ඇති වෙනවා. මේ ඊයව මම මේ උදාහරණයක් කියන මේ ජීව ධර්මයක් වශයෙන් කියන්නට ඕනේ නිසා ඒක කතා කරන්නේ. ඒක තරුණ මාත්‍ය කියලා කිව්වා එයා දැඳපු භාර්යාව ලංකාවේ තියා ලෝකයක් නැති තාම ලස්සන කෙනෙක් ස්වාමීන් වහන්සේ වහන්සේ එක්කව දැකී කියලා දැනගනී කියලා. ඉතින් මේ ඊයේ සවස් පහක විතර ආව හතර විතර ආවා වගේ තුන් හතර දෙනෙක් ඒ ළමයා දැක්කට පස්සේ මම අන්තිමේ යනකොට කිව්වා මේ මෙයා ලස්සනයි කියන හැඟීමක්වත් මට මේ කාලය තුළ එක සිතිවිලි මාත්‍රයක්වත් ආවේ නෑ ඔයා එදා එහෙම කිව්වට කියලා. ඇයි මම මේ කතාව කියේ දන්නවද? අර ඒක ලස්සනයි කියන හැඟීම අරගත්තු කෙනෙක් ඇති වුණා නම් මේ සංඥාව ඇති කරගත්තු ඇති වුණු කෙනෙක් සිටිනවා නම් ඔහුට ඒ රූපයේ ආස්වාදය ගැන දෙන එකක් හොඳයි ලස්සනයි මිහිරේ ආදි වශයෙන් ගන්න එකක් වෙනවා. මේ සංඥාව නැති කෙනාට ඔය ඉතින් මැටි පිළිමයක් පැත්තක තියෙන ගලක් වගේ ඔය ඒක තිබුණා. ඉතින් මට ඒකේ ප්‍රශ්නයක් කිසිවක් නැහැ. නමුත් අර පුද්ගලයා කතා කළේ ඒ විදිහට. ඇත්ත වශයෙන්ම ස්වභාව වශයෙන් කියන්නේ සම්මත වශයෙන් කතා කරනවා ඉතාමත්ම රෝමච්චයට හැකි. නමුත් එහෙම ප්‍රශ්නයි කියන හැඟීමක්වත් ඇති වෙච්ච නැති නිසා ඒ රූපේ කාන්තාවක්ද, තරුණ කෙනෙක්ද, ලස්සන කෙනෙක්ද, ඕවා මොකක්වත් ඒ සංඥා නැහැ. ඒ සංඥා නැති නිසා රූපය පිළිබඳ ආස්වාදයකුත් නැහැ. ඒක පිළිබඳ නෑ, දීමකුත් නෑ, කෙන්තුත්‍යක්, සැනසීමක්, සතුටක් මොකක්වත් නෑ. ඕකනේ බුදුහාමුදුරුවෝ තරගෙනවා කිව්වේ මේවා නැත්නම් ඔක්කොම රාගානුසය කෙලවර දෝසානුසය කෙලවර ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ඡේද 100ක්ම ප්‍රායෝගික වශයෙන් තියෙන සත්‍ය ධර්ම. එතකොට මෙහිදී ප්‍රකාශ කළේ අදහස් ගන්න මොකද්ද ප්‍රායෝගික වශයෙන් බලනකොට යම් කිසි කෙනෙකුගේ සිත තුළ රූපය පිළිබඳ සංඥාවක් ඇති වුණොත් තමයි ඒ සංඥාව තුළින් වේදනාවක් දැනෙන්නේ. ඔය සූත්‍රයේ මහා කච්චායන හාමුදුරුවෝ කිව්වයි කියලා දක්වා ඇති පරිදි තියෙන විදිහට වේදනාව තුනේ සංඥාව ජනිත කරලා දෙනව නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් කියමු විවාහ පිරිවරක් ඉන්නවා නම් මේ ශ්‍රාවසට ඊ타මත්ම ප්‍රියෙන් ආදරයෙන් බැනද ගන්න, සිප ගන්න තමන්ගේ බහරයට පස්සෙන් දවසේ පයින් ගහනවා වෙන්න පුළුවන් බැන බැන. එකම රූපේ. මොකද තමන්ගේ සිත තුළ එක හොඳ කියන සංඥාව ආවට පස්සේ ගෙන් පේකක් වෙනවා නරක කියන සංඥාව ආපහු එකක් පේ රූපයක් බවට පස්සෙන. ගහන බන්නේ කෙනක් බවට පස්සෙන. එකම දේ වෙනස් වෙලා නෙවෙයි. නිරන්තරයෙන් වෙනස් වෙන එක නෙවෙයි මම මේ කතා කරන්නේ සම්මත වශයෙන් එකම தත්ත්වේ පාදින එක. එතකොට සංඥාව නිසා තමයි වේදනා ජනිතනේ අපි හොඳයි හොඳයි හොඳයි මිහිරි මිහිරි ලස්සනයි තරුණයි ආදි වශයෙන් ගත්තොත් ඒ සංඥා නිසා හොඳ වේදනා ඇති වෙන නරකයි දෘෂ්ටියේ හතුරෙක් මඟ ආදි වශයෙන් ගන්නකොට එහෙම අපිට නරක සංඥා ඇති වෙනවා. එතකොට යම් සංඥානාති තම් වේදේති කියලා ওই පාඩේ කියවනම් වඩා නිවැරදි කියලා මට හැඟෙනවා. එතකොට අපි මේදී තේරුම් ගත යුතු මේ ධර්ම කාරණා මොකද්ද? අපිට යම් යම් වේදනා ජනිත වෙනවා නම් ජනිත වන්නේ අපි හඳුනා ගන්න හඳුනා ගැනීම මත විනා බාහිර අරමුණු තුළ නෙවෙයි. මේකයි මේකේ තියෙන ගම්ම්‍ය වෙන ගැඹුරු ධර්මයේ. අපි ලස්සනයි ලස්සනයි කියලා ගන්න අපේ සිත තුළ තියෙන හැඟීමකින් වෙනා බාහිර අරමුණක ඇති ලස්සන අපි නෙවෙයි. අපි කැතයි කැතයි කියලා ගන්නේ බාහිර අරමුණක ඇති කැතකමක් නෙවෙයි අපේ සිත තුළ තියෙන සංඥා මාත්‍රයකින් පමණයි ඒක සිදුවන්නේ. ඒ වගේම අපි මෙයා හොඳයි හොඳයි කියනවා නරකයි නරකයි කියන උසස් කියන පහත් කියන මේ විවිධ මිනීම් අපි ඒ දණ්ඩ අපි පාවිච්චි කරන මිනුම් දරු පාවිච්චි කරන මේ සෑම එකක්ම තමාගේ සිත තුළ තියෙන යම් කිසි සංඥාවක් හැර අන් කිසිවක් නෙවෙයි. කෙනෙකුට ඉතාම හොඳ කෙනා කෙනා තව කෙනෙකුට ඉතාම නරකයි. කෙනෙකුට ඉතාම ප්‍රිය කෙනා තව කෙනෙකුට ඉතාමත්ම අප්‍රිය කෙනෙක් වෙන්නට පුළුවන්. මේ හැම එකක්ම සිදුවෙන්නේ බාහිර අරමුණු තුළ මේවා නැති එක නිසා. ඒක නිසා මේ මුලාව මේ ලෝක සත්‍යයේ සිත තුළ තියෙන බාහිර අරමුණු තුළින් තමයි මේ ධර්මයන්ගේ කෙනෙකුගේ සිතට ජනිත කර දෙනු ලබන්නේ කියලා. ඒක වැරදි ඒ වැරදි අවබෝධය අපි අයින් කරගත්තොත් එහෙම තමාගේ සංඥාවෙන් තමයි තමා හිතන ආකාරයට අනුව තමයි මේවා මේ විදිහට සිදුවන්නේ කියලා හිතුවොත් ඒක අවබෝධ වුණොත් අපට පුළුවන් අපට ඕන ආකාරයට සිත සකසා ගන්නට. අර බුදුහාමුදුරුවෝ කියපු විමුක්ත සිත තියෙන කෙනාට ඕවා මොකක්වත් අවශ්‍ය නැහැ. નિરાයාසයෙන් මේ වැඩි ක්‍රියාත්මක වෙන අනිත් අයට ඕන ආකාරයෙන් Tamanට ඕන ආකාරයෙන් සිත සකසා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි හිතමු ටෙලිවිෂන් එකේ ලස්සන රූපයක් දැකලා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතනවා කියලා මොනවා හරි දස්සනේ. ඕක ওই දර්ශන දර්ශනේ පාඩුවේ තියෙන තමන්ගේ සිත තුළ මේක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි කියලා සිතුවිලි ටිකක් ඇතිලා නැතිවීම පමණයි එතන තියෙන්නේ. මේක හරියට තේරුම් අරගෙන ඔයාලා බුරු නම් ඇත්තට මෙවුරුද කියලා මේවා ක්‍රියාත්මක කරලා බලන්න. ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි අනේ ලස්සන දර්ශනීය සීන් එක ආදි වශයෙන් ගන්න. අරගෙන ඉවරලා මේක මගේ හිතේ තිබෙන තියෙන දැනීමක් විතරයි මේ කියලා බලන්න. එතකොටම අර දර්ශනයේ තියෙන ලස්සනක් නැහැ, කැතක් නැහැ, මොකක්වත් නැහැ. ඒක හුදු දැනීමක් පමණක් බවට පරිවර්තනය වෙනවා. මේක ජීවිතයට එකතු කරගත්තොත් එහෙම එකතු කරගන්නට පුළුවන් නම් එහෙම අපිට ඇහැට රූප වෙනස් කනට ශබ්ද ඇහුණා කවර අරමුණක් ගෞරවෙන්දයන්ට හරමුණ හමුණ අපිට සිත අපට ඕන විදිහට හසුවන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් අපි හිතමු කෙනෙක් අපිට බණිනවා කියලා උත්තටම විවේචනය කරනවා කියන්නේ. ඉතින් මොක එයා ශබ්ද පිට කළා අපේ කන තියෙනවා කනේ ශබ්ද තරංග වැදුනා දැනීමක් ඇතුණා ඕක ඇති වෙලා නැතිලා ගියා. ඉතින් මේක අපි ඇල්ලුවොත් මට නරක වචනෙන් බැන්නා මට ද්වේෂයෙන් කතා කළා මාව විවේචනය කළා මටයි මේක කළේ කියලා ඒ શબ્දේ අපි උපාදාන කරගෙන දඟලන්නට ගියාම තමයි විවිධ කායික වාචික මානසික ක්‍රියා කර කර හතුරු බෝ කරගෙන නොයෙක් මානසික දුක් සංකටවල පැටලෙන්නේ රටින්නේ ඉතින් යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම් මොකද්ද මෙතන සද්දයක් ඇති වුණා නැති වුණා කණේ ඇවිල්ලා වැදෙන දැනීමක් ඇති වුණා නැති වුණා ඔච්චරනේ කෙනෙක් ප්‍රශංසා කළත් ඔච්චරයි නින්දා කළත් ඔච්චරයි. දැන් මම මෙතෙන් දෙන අය හුඟ දෙනෙක් මට ඇවිල්ලා කියනවා නේ ඔබ වහන්සේ අපිට බුදු කෙනෙක් වගේ එහෙම කියන අයත් ඉන්නවා. සමහර ධර්ම තේරෙන්නේ නැතුවම බැන බැන යන අයත් ඉන්නවා. මේ මොනවද තේරෙන්නේ නැහැ මොන අපබංශ දේශනා කරනවද දන්නේ නැහැ. මම දෙගොල්ලන් දැන් යන්නේ නින්දා කරන එකත් ඔයගොල්ලන්ගේ ප්‍රශංසා කරන එකත් ඔයගොල්ලන්ගේ ඔය දෙකම මගේ නෙමෙයි. ඒ අයගේ සිතිවිලි මට මොකෝ ඉතින් ඕන කෙනෙක් ඕන සිතිවිල්ල කියලා. ওই විදිහට අපිට හිතන්න පුළුවන් නම් කවර මොනවා කියවන්නකොද? එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. මේ මේ නිවැරදි අවබෝධය ඇති වුණාට පස්සේ ජීවිතේ ගැටලු निराකරණය වෙනවා. ඒ ගැටලු निराකරණය විතරක් නෙවෙයි අකුසල් වලින්වත් මිදෙනවා. අකුසල් සම්පූර්ණ වෙනවා. ඒකම ජීවිතයට එකතු කරගත්තු භාවනාවක් වෙනවා. මම මේ කතා කළේ සංඥාව තුළින් වේදනා ජනිත වෙනවා කියන කතාව. සූත්‍රයේ තියෙන වේදනාව නිසා සංඥා ජනිත වෙන යම් වේදිතේ සංගන්ධානාතික. ඒකේ ධර්මයක් සත්‍යයක් තියෙනවා කොහොමද ඒ සත්‍යය තියෙන්නේ? අර සංඥාව තුළින් වේදනාව ඇති වුණාට පසුව ඒ වේදනාව නිසා නැවත සංඥා ඇති කරගන්න. අපි හිතමු මේ ලස්සන රෝගයක් දැකලා ලස්සනයි ලස්සනයි කියක ඊට පස්සේ ලස්සන ආපුවම අතන ලස්සනයි මෙතන ලස්සනයි ලස්සනයි මේවා තරුණයි ওই විදිහට ඉතින් නැවත සංඥා ඇතිවන්නට පුළුවන්. නමුත් මුල් වන්නේ සංඥාව. ඒක නිසායි වේදනාව ආවේ. වේදනාව නිතරම නැවත නැවත සංඥා ඇතිවන්නට පුළුවන්. ඒ ඒ අක්යෙන් ප්‍රකාශය කළාද කියන එක මා දන්නේ නැහැ. නමුත් ඒක නියමත්යි මම ප්‍රකාශ කළේ. ඊළඟට දැන් අපි ඔන්න සංඥා ඇතුණා, වේදනා ඇතුණා. යම් වේදේති තම් සංඥානාති නෙවෙයි, යම් සංඥානාති තම් වේදේති. සංඥාව ඇතුණා, වේදනා. යම් වේදේති යමක් ඇදෙනකොට තම් විතක්කේති. ඒ විඳින ලද අරමුණු අරගෙන විතර්ක පහළ වෙනවා. මොනවද? අපි ගත්ත උදාහරණ ඇහැට පෙනෙන රූපෙන් ඒ රූපේ හොඳයි ලස්සනයි නැත්නම් කැතයි මේ අමීරි දුෂ්ටයි අතුරුයි ඕන ආකාරයෙන් ගන්න පුළුවන්. හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ මැද පැත්තට. තුන් ආකාරයෙන් ගන්නත් පුළුවන්. මේ ගන්න හොඳ අර අපිට සුඛ වේදනාව කියන්නේ සුඛ වේදනාව ඇති වුණාට පස්සේ ඉතින් ඒක පිළිබඳ විතක් ඇති වෙනවා මේ මෙහා කොච්චර ලස්සනද මෙහා දකින්නට ඕනේ නේද නැත්තම් බඩුවක් නම් මේක ගන්නට අපිටත් තියනවා නම් හොඳයිද අපිටත් තියනවා නම් හොඳයි නේද අපිත් මේ වගේ එකක් ගමු කවදා හරි ගන්නම් ආදී විවිධ සිතිවිලි එන්න පුළුවන් මම මේකක් දෙකක් යනකම් කියුවට කොයි තරම් විවිධ වර්ගයේ සිතිවිලි ජනනය වීමක් සිදු වෙනවද අර වේදනාව ඇතිවීම තුළින් මේක යම් වේදේති යමක් නිදිනකොට සංවිතක්කේති යම් විතර්ක පහළවීමක් සිදෙනවා. ඊළඟට කියනවා දැන් මේ විතක්ක පහළ වෙනකොට යම් විතක්කේති සම්පපංචේති යම් විතක්ක පහළ වීමක් සිදු වෙනවා නම් මේ විතක්ක කියන්නේ සිතුවිලි යම් සිතුවිලි පහළ වීමක් ඇති වෙනවා නම් එතකොට ප්‍රමාදයට ඔහු වැටෙනවා දැන් අපි මේ කතාවේ තියෙන තරමක් සත්‍යයක් විතරයි මහා කච්චායන හාමුදුරන්ගේ දේශනාවේ 100 100ක් සත්‍ය නෙවෙයි. අපි තමයි හැට පිය රූපයක් දැක්කා. දැක්කට පස්සේ මේක හොඳයි ලස්සනයි මේ ඉරි විවිධාකාරයෙන් මේක අපි සංඥා ටික ගත ඒ ආස්වාදය අපි අත්දකින විතක් ඇති වෙනවා. ඉතින් මේ පිළිබඳ විතක් ඇති වෙනකොට අපේ සිතුවල ගන්න මොකද රාගානුස්සේනි ගලන්නේ. ඒක පිළිබඳ ඇලීම තණ්හා ආදී දේවල් නිගලන්නේ. මේවා අපි කියවනේ පපංච ධම්ම කියලා පොත්පත්වල තියෙන තණ්හා දිත්‍යමාන කියන ඒවා කියලා. එතකොට එතෙන් තණ්හාව ඇති වුණා නම් කෙලින් මේක ප්‍රපංච ධර්මයක් ගැලීමක් වෙනවා. අපි වෙන නරක සිතුවිල්ලක් ඇති වුණායි කියලා ඒ කියන්නේ මේ නරක හතුරු කෙනෙක්, දොස්තර කෙනෙක්, නපුරු කෙනෙක් දැකලා ඒ ගැන අපිට මෙයා මට මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙම කළා, මෙයාට හොඳක් වෙන්න ඕනේ නැහැ ආදී වශයෙන් හිතනවා කියන්නේ. එහෙම හිතනකොටත් ඒ විතක්කනේ පහළ වෙන්නේ. ඒ විතක්ක තණ්හා දිට්ඨිමාන කියන එකෙන් මොන කොටසද දාන්න ඕනේ? ඔය පොත්වල ප්‍රපංච ධර්ම කියන එකෙන් විස්තර කරනකොට ප්‍රපංච ධර්ම ප්‍රමාදයට එළෙන ධර්ම කියන්නේ තණ්හාව, දිට්ඨිය, මානෙ. දැන් මේ කියන ආකාරයෙන් මම පසුව කියපු ආකාරය විතක්ක ටිකක් වෙන කේසිත තුලාවන ඒව මොන කොටස් වලින් මොන කොටස දාන්න පුළුවන් වන්නේ. ඒ නිසා තණ්හාදිත්‍ය මාන කියන කතාවම නෙවෙයි ප්‍රපංච ධර්ම කියන්නේ. මම මුලින්ම ප්‍රකාශ කළානේ. සම් අවිද්‍යාව පාදකෝ යම්කිසි සිතිවිලි ධර්ම රාශියක් ගැලීම, රසවිලි ධර්ම රාශියක ගැලීමක් සිදුවෙන තියෙනවා නම් කවර සිතිවිල්ලක් හරි. අවිද්‍යාව පාදකෝ. මේ සෑම සිතිවිල්ලක්ම ප්‍රපංච ධර්ම වශයෙන් ගණන් ගන්න ලබන්නේ. එතකොට ඒ ආකාරයෙන් ආවත් එයත් ප්‍රමාදයට හෙළෙනවා. අපි ප්‍රකාශ අපි ප්‍රකාශ කළේ යම් විපක්ඛේතී තම් පපංචේතී කියන කතාවේ ඒ දේශෝත්තර දේශනා කරන ද්‍රේන කතාවේ 100%ක්ම නිවැරදි කියන්නට බෑ කියන එකයි. ඒදී අපි උදාහරණයක් වශයෙන් ගමු. ඇහැට පෙනෙන රූපේම උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇහැට දැන් පෙනෙන රූපය රූපයක් වෙනාට පස්සේ අපි කල්පනා කරනවා මේක අනිත්‍ය ධර්මයක්. මේක පඨවි ආපෝ තේජෝ ආයුද්ධාතු ගොඩක්. මේ ඇහැට පෙනුන විචක්ක විඥාන රූපේ කොයි සිටේ ටික මෙතන වෙන මොකක්වත් නැහැ. මේවත් ඔක්කොම විචක්ක තමයි. මේ විචක්ෂ තුනේ සංසාරයේ දිග්ගස්සන ලබන්නේ මේක කෙරෙහි මගේ ඇලීමක් ඇතිවෙන මම මේකෙන් ඇතිවන්නේ මට රාගානුසය නැත්නම් තණ්හාව ඇතිවෙන දුක්ඛ සමුදය සත්‍ය පහළවන්නේ ඒක නිසා මේවෙන් මම අයින් වෙන්න ඕන මේ දකිමි දකිමි දකිමි දකිමි කියලා හිතනවා නැත්නම් මේ පෙන්ව පෙන්ව පෙන්ව පෙන්ව ඒවත් ඔක්කොම විතක්ක තමයි මේ විතක්ක කිසිවක් ප්‍රමාදයට හෙලන්නේ නැහැ ඒක නිසා යම් විතක්කේදී තම් පපංචේති කියන කතාවේ තියෙන සත්‍ය ධර්මවලට පමණයි ශේත 100ක් නැහැ. දැන් මේ විදිහට විතක්ක පහළ වුණාට පස්සේ ප්‍රපාදයට හෙළන ධම්ම ගලනවා කියවනේ. මේ ප්‍රමාදෙත් සතර නිදානම් වික්‍රේ පුරිසෝ පපංච සංඥා සංකා සමුදාචරණ යතිතානාගත පච්චුප්පන්නේස චක්කු විඤ්ඤේස රූපේසු කියලා ඊළඟට කියන්නේ මේ ආකාරයෙන් අතීතයේ දකින්න ලද රූප අනාගතයේ දකින්න ලබන රූප සහ වර්තමානයේ දකින්න ලබන රූප පිළිබඳව ප්‍රපංචයේ ධම්ම ප්‍රමාදයට හෙළන කරනු ලබන සංඥාවන් ගලනවා. මේ කතාව චේතසිකයන් ඉවරද නෙවෙයි. ඇහැට පෙනෙන රූපයක් පිළිබඳව යම් කිසි ප්‍රපංචරේව කවර ධර්මයක් හරි ඒ මොහොතේ ඇති වෙනවා නම් ඒක වර්තමාන රූපයක් කරමුණු කරගෙන පමණයි ඇතිවන්නේ. අපි අතීතයේ දැකපු රූපයක් අරගෙන අනේ මෙයා කොච්චර හොඳ කෙනෙක්ද මෙයා කොච්චර නරක කෙනෙක් නේද දුෂ්ට කෙනෙක්ද විවිධාකාරයෙන් හිතනවා නම් ඒක මනෝවිතක්ක විනා ඇහැ තුළින් චක්විඥානයේ පහළ වෙලා ඒහා සම්බන්ධ වූ සිතිවිලි පරම්පරාවක් නෙවෙයි. ඒවා මනෝ විඥානය තුළින් සිදුවෙන ක්‍රියාවලිය. අනාගතය අපි හිතමු හෙට රූප සුන්දරිය ලෝකෙට ලංකාවට එන රූප සුන්දරිය බලන්න යනවා කියලා තරුණියක් හිතෙනවා. ඒක එයා ගැන හිතේ මේවා වෙනවා. අනාගතයේ පහළ වෙන ඒවා මනෝ විතර්ක විනා මනසින් පහළ මනස මනෝ විඥානයේ පාදක ඇති වෙන ධර්මයක් විනා චක්කු විඥානයේ පාදක ඇති වෙන ඒවා නෙවෙයි. ඒ නිසා ඒ කතාවේ තතරම්ම 100% සත්‍යකමක් නැහැ. නමුත් වර්තමානයේ අනුන් කල්පනා කරනකොට ඒ කතාවේ සත්‍යයක් තියෙනවා. මේ විදිහට ඒක ධර්මයේ යම් යම් අඩුපාඩු තියෙනවා. එතකොට මේ ඇහැට පෙනෙන රූපයක් පිළිබඳව සංස්කාර ගමන දෙග්ගැස්සන ආකාරයෙන් මේ කතා කරන්නේ. ඒ වගේම ඒක ඊළඟට අනිත් පැත්තට කියනවා මේවා පිළිබඳව ඒ කතාව මම කලින් සූත්‍රයේ සාරාංශය කියන උඩ කියන්නට අමතක වුණා. ඊළඟට මහා කච්චායන හාමුදුරුව ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් දේශිත තුළ ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් චක්කු විඥාන තියෙනවා නම් චක්කු සම්පස්ස ප්‍රඥාප්තිය පණවන්නට පුළුවන්. මේක තේරෙන්නේ නැතුව ඇති. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානය කියලා එකක් පහළ වෙනවා. මේ තිදෙනාගේ එකතුවට පස්සේ කියලා කියනවා කියවනේ. දැන් මේ කියන්නේ ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් චක්කු විඥානය තියෙනවා. මේකට පස්ස පඤ්ඤාක්ෂය පනවන්නට පුළුවන්. පස්ස පඤ්ඤාක්ෂයෙන් පඤ්ඤාපස්සාමේ තීති තහන මේතම් විද්‍යති. ඒකයි පාඩේ. අපි මේ පාළි පාඩ කියන්නේ නැත්තේ මේ කාලයේ ඉතිරි කරගන්න. එතකොට මෙතන කියන්නේ පඤ්ඤප්ති. පඤ්ඤප්ති කියන්නේ සම්මත කරගත් පඤ්ඤප්ති ධර්මය. ආයතේ ප්‍රඥප්ති ධර්ම කියලා. ඒ ප්‍රඥප්ති කියන එකට තමයි අපි සිංහලෙන් ප්‍රඥප්ති කියන වචනේට පාලියෙන් කියන්නේ පඤ්ඤප්ති. එතකොට මේ චක්ක සම්පස්සේ කියන්නේ අපි හිතින් පණවගත්තු සම්මත කරගත්තු ඒ ඒ දේ හඳුනා ගැනීමට අපි දාගත්තු දෙයක් විතරයි. සත්‍ය දෙයක් නෙවෙයි. පස්සපඤ්ඤත්තිය කියන එක ඒකයි ඒ තේන්නේ වදාලේ. එතකොට පස්සපඤ්ඤත්තිය අස්සදී මේ පස්සපඤ්ඤත්තිය තියෙනවා නම් වේදනා පඤ්ඤත්තිය සංඥා පෙසම්මේදී තීතාන මේතම් වේජ්‍යති. වේදනා ප්‍රඥාත්තිය පනවන්නට පුළුවන්. ඒකට වේදනාවත් ප්‍රඥාත්තියක් වශයෙන් මෙතනදී කතා කරන්නේ. ඒ ගැඹුරු කතාව මෙතන කියන්නේ. එතකොට වේදනා ප්‍රඥාත්තිය දෙනවා නම් එතකොට විතක්ක ප්‍රඥාත්තිය පනවන්නට පුළුවන්. විතක්ක ප්‍රඥාත්යේ තියෙනවා නම් අර කියපු ප්‍රපංච සංඥා සංඛා කියන ප්‍රඥාප්ති පනවන්නට පුළුවන්. අර කියපු වචන වලට ප්‍රඥාප්ති කියන වචනේ මේ එකතු කරලා තියෙන්නේ. ඇයි මේ ප්‍රඥාප්ති කියන වචනේ එකතු කරලා තියෙන්නේ? ඒක අනිත් පැත්තට ඊළඟට කියනවා මේ ඇහැ නැත්නම් රූප නැත්නම් චක්කු විඥාන නැත්නම් චක්කු සම්බස්ස ප්‍රඥාප්තිය පනවන්නට බෑ. මේක පනවන්නට හැකියකම නෑ ආදි වශයෙන් ඔබ විරුද්ධ පැත්තක් කියනවා. එතකොට ඇයි මේ පන්නප්පේ කියන වචනේ අපි ප්‍රකාශ කරන්නේ දැන් දක්වලා තියෙන්නේ. මේවා ඔක්කොම හුදු හිතේ තියෙන සංඥා ධර්ම සංස්කාර ධර්ම වෙනස් සත්‍ය ධර්ම නොවන නිසා. චක්කපංසය හරි සෝත සම්පස්සාරි ගාන සම්පස්සාරි අපි පස්ස කියන එක වචනෙන් හරි කතා කළොත් මේ පස්සේ කියන්නේ ඇහැයි රූපයයි චක්ක විඥානයයි කියන පිළිදෙනාගේ එකතුව නම් ඒ තුන හැර පස්සේ කියලා වෙන දෙයක්වත් නැහැ. දැන් මේකට අර කලින් කියපු උපමාවක් මා කිව්වා මේ ලිපක් බඳින්න යන මිනිහ ගල් තුනක් කියලා ලිප බඳිනකොට ගල් තුන එක උඩ එක තුනද ගල් තුන හැර ලිප කියලා එකක් නැහැ. ගල් තුන එක් ආකාරයකින් මේ ලිපක හැදෙච්ච කිව්වහම ලිප කියලා අපි කියනවා. නමුත් ගල් තුනම නෙවෙයි ලිප කියන්නේ. ගල් තුන එකක් උඩ එකක් තියුවහම ලිප වෙන්නේ නැහැ. ගල් තුන ගොඩ ඈතට තියුවහම ලිප වෙන්නේ නැහැ. ගල් තුන පේළියට තියුවට ලිප වෙන්නේ නැහැ. ගල් තුන තුන් පැත්තට විසි කළොත් ලිපක් ඇත්තෙත් නැහැ. පස්සේ කියන එකේ ස්වરૂපයයි. එතකොට චක්විඥානයේ රූපයයි චක්ක ඇහැයි කියන කොටස් තුනේ එකතුවට චක්ක සම්පස්සේ කියන්නේ ලිප කියන ගල් තුනේ එකතුවට ලිප කියනවා වගේ දෙයක් තමයි. මේකේ පැනවීමක් තියෙන්නේ අපි සම්මත කර ගැනීමක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ පස්සේ පිළිබඳ. ඊළඟට පස්ස පඤ්ඤාන්තියේ තියෙනකොට වේදනා ප්‍රඥාත්යක. වේදනාව ප්‍රඥාත්යක් මේ සත්‍ය වශයෙන් තියෙන ධර්මයක්. මේ වේදනාවට අපි ප්‍රඥාත්ය දානවා. ඒ කියන්නේ මේක සුඛ වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක මදහත් වේදනාවේ කුටි විදීමක්. ඒ වේදේති තිකොබ්බේ තස්මා වේදනාති උච්චිතේමයි දක්වා තියෙන්නේ වෙනස් සූත්‍ර වල විඳින නිසායි වේදනාවක් කියන්නේ. එතකොට මේ වේදනාව අපි හඳුනා ගන්නවා විවිධාකාරයෙන්. මේක හඳුනා ගැනීම සඳහා පනවනවා මේක සුඛ එකක්, මේක දුක් එකක්, මේක මදහත් එකක්, මේක ඉතාම සුඛ එකක්, ඉතාම ප්‍රණීත එකක්, ප්‍රසාන්ත එකකාලී විවිධ ප්‍රඥාති පනවන මේ ප්‍රඥාති ඔක්කොම එතන කියනවා. ඊළඟට කියනවා මේ සූත්‍රයේ කියන ආකාරයට මම කියන්නේ වේදනා ප්‍රඥාති තියෙනකොට සංඥා ප්‍රඥාති පනවන්නට පුළුවන් කියලා. ඉතින් ඕක කලින් කියන්නේ තිබෙන කෙසේ වෙතත් එහෙම කියනවා. ඒතකොට සංඥාවල් කියන එක මේක ඉතාමත්ම ගැඹුරුයි. සංඥා බය කියන්නේ මේකට මදුපින්ඩික කියලා නමක් කියන්නේ මේ පැණි මේ මේ තරම් ගැඹීර වූ ඒ තරම් රසවත් ධර්මයක් මේ තියෙන. ඒ රසයේ තේරෙන්නේ ධර්මයේ අවබෝධ වෙන කෙනෙකුට විනා අන් කෙනෙකුට නෙවෙයි. එතකොට සංඥා ප්‍රඥාති සංඥාව පණවපු දෙයක්. සත්‍ය වශයෙන් දෙයක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මෙතන ටේප් රෙකෝඩ් එක කියලා අපි සංඥාවක් දානවා. මේල් රෙකෝඩ් එක කියන එක අපේ සිත තුළ තියෙන සංඥාවක් විනා මෙහි ඇති දෙයක් නෙවෙයි. දැන් පිටියක් ගත්තොත් පිටිය කියන එක අපේ සංඥාවක්. මොකද gadol ටිකක් එකක් උඩ එකක් එකක් උඩ තියලා තියලා බලාම ටිකක් ගාලා පාඩ ටිකක් දාපුවා පිටිය කියන. මේ රෙකෝඩ් එක රෙකෝඩ් එක කියන්නේ කොටස් ඔක්කොම එක රාශි කරලා එහෙම කිව්වහම අපි ටේප් රෙකෝඩ් කියනවා. ඒක කොටස් ඔක්කොම ගලලා කැරි කැරි කැරි කැරි වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා පැත්තට දීවොත් ඔය ටේප් රෙකෝඩ් දස්වෙන්නේ නැහැ. පිටිය ඔක්කොම වෙන් කළොත් ඒ පිටිය දස්වෙන්නේ නැහැ. ලෝකෙ තියෙන හැම එකම උමයි. ඒ එක්සෙන් කොටස් රාශියක ඒකදාශ වීම නිසා අපි ඒක හඳුනා ගැනීම සඳහා පඤ්ඤාප්තිය කරනවා ගැන කතා කරන සංඥාව. නමුත් මේවා හිත තුළ තියෙන සංඥා විනාශ සත්‍ය වශයෙන් මේ දේවල් වල ඇති දේවල් නෙවෙයි. දිට්ඨිය කියන එක නැති කරන්නට දිට්ඨිය කඩන්නට ඕනේ නැහැ අපිට. දිට්ඨිය කඩලා gadol ටික පැත්තකට අයින් කරන්නට ඕනේ නැහැ. gadol ටික කුඩු කරන්නට ඕනේ නැහැ. දිට්ඨිය කියන්නේ හිත තුළ තියෙන සංඥාවක් පමණයි කියලා සංඥාව අයින් කරගත්ත ගමන්ම දිට්ඨිය නෑ. මේ ලෝකෙ ඔක්කොම එහෙමයි. මගේ දරුවා කියන එක මගේ පුතා මගේ ගේ මම මා කියන ඒවා දේවියා බ්‍රාහ්මණයා මාරයා ආගම රට ජාති කොයි ආකාරයෙන් හරි ගන්නවනේ මම මේ මගේ ආදි වශයෙන් සංඥාව මේ හැම එකක්ම හිතේ තියෙන ප්‍රඥප්තිය වෙනස් සත්‍ය දේවල් නෙවෙයි මේක ගැඹුරුයි මේ කියන දේ හරියටම තේලා මේ ලෝකයේ තියෙන සංඥාවන් කියන ප්‍රඥාති ඔක්කොම සිතින් අයින් කරන්නට පුළුවන් භාවනාව තුළින් ඒක දැන් කියන්නට අවස්ථාවක් නෙවෙයි ඒක ගැඹීර උදාහරණයක් ගැඹුරුයි එතකොට ඔක්කොම සංඥා නැති වෙලා සංඥා නිරෝධයකට පිටපත් වෙනවා මේ සංඥා නිරෝධය කියන්නේ නිරෝධ සමාපත්තිය නෙවෙයි මම මේ කතා කළේ විදර්ශනා උතරින් එන නිරෝධ සමාපත්තිය මේ සංඥා නිරෝධය. එතකොට මේ හැම එකක්ම අපි සංඥාවෙන් අරගෙන ඉන්නේ. හඳුනා ගැනීම සඳහා දාලා තියෙන වෙන කිසි එකක් නැහැ. දැන් අපි තුමු එකක් ගත්තොත් මේ ශරීරයේ රූපේ රූපේ කියලා ගන්නවා. රූපේ කියන එකක් සංඥා. ඒකට අපි කියනවා මේක රූපේ කියන්නේ නේද? කෙස්ලොන් නේද සම්මස්නාර ආදී වශයෙන් ගමු. ඒවත් සංඥා හිතේ. අපි ඕම කියන්නට ඕනේ මේවට පටවිය අපෝතේජෝ ආද. ඒකත් අපේ හිත තුළ තියෙන සංඥා. ඒකත් අයින් කරා. මේ විදිහට අයින් කරන අයින් කරන අයින් කරගත්තම මොකක්වත් කියන්නේ දැනට නැති තත්යකටපත් වෙන සංඥා නිරුද්ධය. ඒ වගේ මුළු ලෝකෙම තියෙන හැම එකම සංඥා එකයි නිරුද්ධ කරන්න පුළුවන් ඒකයි සංඥා ප්‍රඥාත්ය කියන්නේ. සංඥා ප්‍රඥාත්ය කියනකොට විතක්ක ප්‍රඥාත්ය විතක්ක පිළිබඳ අපි ඒව හඳුනා ගැනීම සඳහා හොඳයි හොඳයි කියන එක අපේ සිත තුළ තියෙන සංඥාවක් ප්‍රඥාත්ය පනවා ගැනීම. අපි හිතමුකෝ දැන් කාලේ ලංකාවේ තියෙන සංස්කෘතියට අනුව මෙව්ව කරන්නට හොඳ නෑ මෙව්ව පෙන්වන්න හොඳ නෑ මේ ටෙලිවිෂන් දස්සන හොඳ නෑ කිය එකක් කෑ ගහන බෞද්ධය. වෙනත් රටක ඌව මොකක්වත් නෑ. ඒගොල්ලන්ගේ දර්ශනයට අනුව ඒවා හොඳ හොඳ ඒවා පිළිගත් ඒවා සම්ප්‍රදාය සමාජයේ තියෙන දේවල්. අපේ සමාජයේ සංස්කෘතික ලක්ෂණ අපේ අදහස් වලට අනුව ඒවා නරක දේවල්. ඒවා බැහැර කළ යුතු දේවල්, නොපෙන්විය යුතු දේවල් ආදී වශයෙන් යටි සලකන්නේ මම මේ සරල උදාහරණයක් ගත්තේ. එතකොට මේ විතර්ක ඇතිවන්නේ ඔක්කොම අර අපේ මේ සිද්ද තුළ පහළ වෙන ප්‍රඥප්තිය අනුව, ඒ කියන්නේ විතර්ක ප්‍රඥප්තිය අනුව. ඒවා විතක්ක පඤ්ඤාතින් අපි හිතන ආකාරයේ යම් ආකාරයකින් නම් ඒ ආකාරයට අනුව තමයි අපිට ඔය පිළිබඳ විවිධ නිර්ණ තීරණය කිරීම සිදුවන්නේ. ඒකයි ඒකෙන් අදහස් කරන්න ලබන්නේ. එතකොට ඒක නිසා තමයි ප්‍රපාදයට හැලෙන සංඥා සංඛා ගලන්නේ කියලා දක්වා තිබෙනවා. කනටත් මෙහෙමයි, නාසයටත් මෙහෙමයි, දිවටත් මෙහෙමයි, ශරීරයට, මනසට කියන සසු ඉන්ද්‍රියන්ටත් මෙහෙමයි. මේ අය එකක් එකක් අරගෙන මේවා කල්පනා කරලා බලන්නට ඕන. බලනකොට Tamannට තේරෙනවා විශේෂම මේ ප්‍රඥාත්ති කතාව තේරුම් ගන්නට බලන්න. ඒ කියන්නේ මේවා පණවන ලද, සම්මත කරගන්න ලද ප්‍රඥාත්ති විනා සත්‍ය දේවල් නෙවෙයි කියන්නේ. ඇහැ කියන එක ප්‍රඥාත්ති ධර්මයක්. ඇහැ කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහෙනේ. අපි ඇහක් ගලවලා ගත්තා දැන් දොස්තර කෙනෙකුට ගලවලා දෙන්නද කිව්වා ගැලවුවා නින් එක ඇහ කපන්න කිව්වා මම දෙකට කලමු කිව්වා දොස්තර මහත්තයා හරි හොඳයි දොස්තර ඇහ දෙකට පැළුවා දෙකට පැළුවාට පස්සේ ඇහ ඇතුලේ තියෙන අර වතුර වගේ කොටස් ඔක්කොම ආකට ගියා යාන්තම් ලාකා පාටර වගේ තියෙන ලොන්ද කැල්ලක් තියෙන ඔය කළු ඉන්දියා හරියට ඒ කොටස ආකාරයට ගියා අර පවුමට පැතිලෙන් තිබුණ ඔය හැඩය ඇහි හැඩ තිබුණ එක නිකන් ඇකිලිච්චි මල්ලක් වගේ බවට පත් වුණා ඒ වෙලෙම ඇහැ කියන එක මොකක්වත් නෑ අර වතුර ටික ආකට ගියා ඒක තියෙන අර බෙත්තර කහමද ඒ වගේ සුළු බෙත්තර තදකා නෙමෙයි ඒ කැලලත් ආගිය ඒ ඔක්කොම ඉතින් අහකට ගියාට පස්සේ ඇහැ කියන එකක් නෑ ඒවට අපි ඉතින් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ආතෝ වායෝ ධාතු ආදී වශයෙන් කියට ඇති ඇයි හැම කොටසේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ඇහැ කියන සත්‍ය වශයෙන් දෙයක් නෙමෙයි ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ ඒවත් අපි දාපු පඤ්ඤාති. ඒකත් සත්‍ය වශයෙන් දෙයක් නෙවෙයි. පඨවි ධාතුවට පඨවි ධාතුව කියලා කියනවා. ආපෝ ධාතුවට ආපෝ ධාතුව කියලා සංඥාවක් සම්මත කරගෙන ඉන්න. පඤ්ඤාතියක් දාගෙන ඉන්න පඤ්ඤාතිය. එතකොට ඒ පඤ්ඤාති ටිකක් අයින් කරපුවාම පස්සේ අපිට කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන්නේ මේවා හැම වෙලාවෙම ඇති වෙන නැති වෙන රූප කොටස් කියලා. ඇති වෙන හැම වෙලාවෙම ඇති වෙනව නැති වෙනව කියන එකත් අපි හඳුනා ගැනීමට දාපු එකක්. ඒකත් නෑ. ඒකත් හිතේ දාපු එකක් නේ. ඒකත් අයින් කරා. එතකොට අපිට කියනවා නේ මේකට කියන්න දෙයක් නෑ නේ එහෙම. ඒ මේකට කියන්න දෙයක් නෑ නේ එහෙමනම් කියප එකත් ඉතින් දාපු ප්‍රඥාත්ය. ඒකත් අයින් කරා. එතකොට මොකක්වත් කියන්න දෙයක් නැතු වෙනවා. කියන්න හිතට කියන්නට කරන්නට දෙයක් නැතුව නිතර වෙන්නේ. නිදා ගන්න දෙනවා හිතට. ඒ කියන්නේ හිත ගැඹුරට බහලා තැම්පත් වෙන්න තියෙනවා. එතකොට ඇහැ කියන එක ප්‍රඥාක්ෂය. මේ විදිහට කන කියන්නේ ප්‍රඥාක්ෂය. නාසය, දිව, ශරීරය, මනස ඔක්කොම ප්‍රඥාක්ෂය වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම ප්‍රඥාක්ෂයෙන් වශයෙන්. චක්ක විඥාන ආදී සිසු ඒ ඔක්කොම ධර්ම ප්‍රඥාක්ෂය වශයෙන් අවබෝධ කරගන්න බලන්න. ඒක ඒ අවබෝධ කරගත්තොත් ඒ තුළින් සම්පූර්ණම සංඥා නිබුද්ධ කරගන්න පුළුවන් සත්‍යය ලැබෙනවා. ඒ තුළින් නිවන් ලබන්නට පුළුවන් සත්‍යයකුත් ලැබෙනවා. ජීවිතයට එකතු කරගත යුතු වන්නේ මේ කතාවේදී අර ඇහැට රූප පෙන්වන්නට පස්සේ අපි ඒවට ඇලෙන්නේ, අපි ඒවට ගැටෙන්නේ, ඒවා හොඳයි කියන්නේ නරකයි කියන්නේ විවිධාකාරයෙන් අපි සිතුවිලි පහල කරගන්නේ, ඒ තුළින් කුසල් දැක් කරගන්නේ නැත්නම් අකුසල් රැක ඔක්කොම අපේ සිතට අනුකූලයි. අපි සිතන සිතන විදිහට අනුවයි. ඒක නිසා අපේ සිතන විදිය නිර්වැරදි කර නිවැරදි කරගත්තා නම් අපිට පුළුවන් නිරන්තරයෙන්ම නිවැරදි සිතුවිලි පවත්වාගෙන යන්න. මේක මේ පහසු නෑ කියනවා වගේ කරන්නට භාවනා දියුණු නැති කෙනෙකුට කොහෙත්ම කරනවා තියක් හිතන්නටවත් බෑ. එතකොට මෙහිදී කතා කළේ මේ කතාව මා කියවුවා මේ ප්‍රමාදයට හෙළන ධර්ම මොනවද ඒවා පිළිබඳ තියෙන ඒවා පිළිබඳ හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි අභිනන්දිතා ඒවා ආසාද ගන්න නැත්නම් අන්න අභිනන්දිතින නැත අභිවදති අධ්‍යෝසායතිත කියන වචන ඒකකොට තමයි රාගාංශය ආදී නැති වෙන්නේ කියලා. මම කියන්නේ නැති වෙන ධර්ම මේ ප්‍රපංච ධර්ම ඇතිවන කරුණු මොනවද කියන එකට මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයයි මේ ඉඳි කතා කළා කියන්නේ. මම කිව්වා ඒකට වඩා දෙයක් තියෙනයි කියලා. ඒකට වඩා දේ තමයි Tamange පංචස්කන්ධ ලෝකේ. මේක තුළින් තමයි සෑම ප්‍රපංච ධර්මයක්ම ගලන්නේ. ඔය බාහිර රූප වලින් නෙවෙයි. බාහිර ශබ්ද වලින් නෙවෙයි ඒ සූත්‍රය ඔය විදිහට කියන්නේ. බාහිර ගන්ධ සුවඳ බාහිර රස බාහිර පොට්ටබ්බ බාහිර ධම්මාදී කරුණු නෙවෙයි තමාගේ පංචස්කන්ධ ලෝකයයි ප්‍රපංච ධර්මයන් දිලීමට හේතුපාදක වන අරමුණ. තමන්ගේ රූපේ, තමන්ගේ සංඥා, වේදනාව, තමන්ගේ සංඥාව, තමන්ගේ සංස්කාර, තමන්ගේ විඥාන. මේක කිව්වනම් 100%ක්ම නිවැරදි කවදාවත් වරද්දක් කියලා දක්වන්නට හැකි සමතෙක් ඇතිවන්නේ නැහැ. ඒක සත්‍ය කතාවක්. නමුත් ඒ ගැන අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සිතලා බලන්න, සිතලා බලලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි එමනම් මේ දක්වා තියෙන ලද මේ එහෙමනම් මුලින්ම කල්පනා ගන්න මේ දක්වා කියන ලද කරුණවල දායකටි සාරාංශය කියලා මේ දේශනාව නවත්තන්න යන්නේ කෙටි සාරාංශය මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට දුන්න පිළිතුර භවයේ රැඳී සිටීමේ ආශාව නැත්නම් කිසිම සැකයකුත් නැත්නම් ඔහුට සංඥා එන්නේ නැහැ එච්චරයි. ඒක වික්ෂුන් වහන්සේලාට විස්තර කරනකොට කලේ කතා කළේ මේ සංසාරයේ ප්‍රමාදයට හෙළුණු දමන සංඥාවන් ගලන යම් දෙයක් තියෙනවා නම් ඒවා කෙරෙහි හොඳයි හොඳයි කියලා බැස ගැනීමක්, ගිල ගැනීමක් ඒවා ආස්වාද කිරීමක් නැත්නම් ඒ තුනේ සියලුම මනුෂ්‍ය ධර්මයන් නැති වෙනවා. ඒක එක්කෙනින් සියලුම දුක් කෙලවර වෙනවා කියන එක. මේ මේ පාඩේ විස්තර කරනකොට මහා කච්චායන හාමුදුරුවෝ ප්‍රකාශ කළේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හයට රූප ශබ්දාදී අරමුණු හමු වුණාට පස්සෙ පිළිවෙලින් චක් විඥානිය ආදී ඇති වෙනවා ඒ තුළින් පස්සේ පහළ වෙනවා මේ පස්සේ නිසා වේදනාවක් ජනිත වෙනවා මේ වේදනාව නිසා සංඥා පහළ වෙනවා ඒ සංඥා නිසා විතර්ක ඇති වෙනවා විවිධාකාර විතර්ක මේ විතර්ක තුළින් සංසාරයේ දිග්ගැස්සෙන්නා වූ සංඥාවන් ගලනවා මේ විදිහට ඇහැ කන නාසය දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පස්සේ මේ සංසාර ගමන දිග්ගැස්සීම සිදු වෙනවා එතකොට මේ ඇහැ මේ මේ කියපු ධම්ම තියෙන තාක්කල් ඒ ඒ ධර්ම පණවන්නට පුළුවන් ප්‍රඥාති වශයෙන් පණවන්න පුළුවන්. ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් චක්ක විඥාන තියෙනවා නම් චක්ක සම්පස්සේ කියන එක පණවන්න පුළුවන්. ඒ ප්‍රඥාති ආදී වශයෙන් ඒවා පණවන්නට පුළුවන් කතාව ප්‍රකාශ කරලා තියෙනවා. ඇහැ නැත්නම් රූප නැත්නම් චක්ක විඥාන නැත්නම් චක්ක සම්පස්ස පඤ්ඤාතින් පඤ්ඤාපෙස්සති තියෙන තහන නේතන් තහන විද්‍යති ඒක පණවන්නට පුළුවන් කියලා කවදාවත් කියන්නට බෑ කියන කතාව කිව්වා. මේ දක්වා කිව්ව කතාවේ සරල සාරාංශයයි විශේෂයෙන්ම අපි අවධානය කළ දෙන්නුම් කලේ මේ බාහිර අරමුණු තුල නෙවෙයි මේ හොඳ නරක ආදී දේවල් නැත්නම් සුඛ දුක්ඛ ආදී මේ වේදනාවල් ජනිත කරදීමේ හේතු පවතින්නේ සමාගයේ සිටේ පවත්නා වූ ක්‍රියාකාරීත්වය මත කියන්නේ. ඒක නිසා සිටේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සකසා ගත්තොත් එහෙම අපට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේ සාහනශීලී වශයෙන් ගත කරන්නට. මා පැහැදිලිව දන්නා කයට දැනෙන ස්පර්ශයත් වලින් හරි සුඛ වේදනාවක් දැනෙන්නේ අපගේ සිත තුළ පිළිබඳ සංඥාවක් ආවොත් පමණයි. ඒ සංඥා වැරදි වුණොත් එහෙම ඒ කයර දැනෙන ස්පර්ශයකින් අසුක වේදනාවක් ලැබෙන්නේ වෙන ඉන්ද්‍රියක් ගැන ඒකට කියන්න කතාවකුත් නැහැ. හොඳයි මේ දක්වා කියන ධර්මයේකේ සාරාංශය මෙන්න මේකයි මේ අනුව පිළිපැදීමේ මේ ආයත මේ ධර්මයේ කියන ලද ඒ ධර්ම රසය මේ පැණි ගුලියක් වගේ කියන්නේ මේ ධර්මය මේ පැණි වගේම මිහිරව තේරෙන්නට වාසනාවක් ශක්තිය ලැබේවා ඒ තුළින් නිවන් සුව සම්පත් කර ගැනීමට හැකියාව ලැබේවා කියලා කියමින් අපි මේ දේශනාව මෙතනින් නිමත් කරන්න. හොඳයි දෙවියන් පින් දෙන්නේ ඒ සඳහා ආකාශත්හාරි කියන පාඩේ කියන්නේ ආකාශත්හාරි බුම්මත්සා දේවානංගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා ආකාශත්තාදි බුම්මන්තහ දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තම ආකාශත්තාදි බුම්මන්තහ දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තම අනුමෝදිතවා චන් දක්ඛන්ත මම් පාන්ති මේ ඥාතින් දෙන්නේ ධම්මේ ඥාතිනං හොතෝ සුඛිතාවන්ත ඥාතයෝ තේනම් හෝතෝ සුඛිතාන්ත ඥාතය වේදන්නේ ඥාතේ නම් හෝතෝ සුඛිතාන්ත ඥාතය ප්‍රාත්මේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන් හෝතෝ සබ්බ දුක්ඛා පමිච්ඡතෝ මේ කරන ලද සියලුම කුසල සත්‍ය මේ ඇගේ මෙලොව හත්සල් සේවා පරිලෝහ අපදත්තත් සේවා මිනිසන් සීමදම් මේ කුසල හේතු වස්නා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම් සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාකේ සමින්දතු සෝපත්තේවා නිවන් සුව දේවා